පින්වත්නි අද දවසේ සූත්‍ර දේශනාව වශයෙන් සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේට අදාළව සූත්‍ර දේශනාවක් තෝරගන්නවා ලෝකාන්ත ගමන කියන සූත්‍ර දේශනාව ලෝකාන්ත ගමන කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරගන්නට බලාපොරොත්තු වෙනවා. දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා මේ ලෝකය ගමනින් කෙලවර කරන්න නොහැකි බවත් කවම කවදාකවත් ගමනින් ලොව කෙලවර දත හැකියයි දැක්ක හැකියයි පැමිණිය හැකියයි කියලා බුදුරජාණන් වහන්සේ පවසන්නේ නැහැ කියලා විස්තර කරනවා. හැබැයි ගමනින් ලොව කෙලවර කරන්නට බැරි වුණත් දකින්නට බැරි වුණත් කෙරවලට පැමිණෙන්නට බැරි වුණත් ලෝකේ කෙරවල දකින්නේ නැතිව දුකේ කෙලවර කිරීමකුත් දකින්නේ නැහැ කියලා කෙලවර කිරීමකුත් තියනවා කියලා බුදුරජාණන් වහන්සේ පවසන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ හුනස්සෙන් නැගිටලා යන්න යනවා. විහෙරට වඩිනවා. ගමනින් ලෝකේ කෙරවල කරන්නත් බෑ කෙරවලට යන්නත් බෑ කෙරවලට පැමිණෙන්නත් බෑ කියලා පෙන්නලා හැබැයි ලෝකේ කෙරවල නොදක ලෝකේ කෙරවලට එන්නේ නැතුව ලෝකේ කෙරවලට පැමිණෙන්නේ නැතුව ලෝකේ කෙරවල දකින්නේ නැතිව දුකේ කෙලවරකුත් දකින්න පුළුවන් කමක් නැහැ කියලා වදාරනවා එතකොට මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ සාකච්ඡා කරන්නට පටන් ගන්නවා මේක කොයි විදිහටද අපි තෝරගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ලෝකේ කෙරවලට ගමනෙන් කවදාකවත් යන්න බැරි බව ගමනකින් ලෝක කෙරවල කරන්න බැරි බවත් කෙලවර දකින්න බැරි බවත් පෙන්වුවා. හැබැයි ලෝකේ කෙරවල දකින්නේ නැතිව දුක කෙලවර කරගන්නත් බෑ කියලා පැවසුවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි කොයි විදිහටද විසඳගන්නේ කියලා කල්පනා කරන්න පටන් ගත්තා. මෙහෙම භික්ෂුන් වහන්සේලා මේ ගැන කල්පනා කරලා තීරණය කරනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ගිහිල්ලා මේක අපි තෝරගන්න ඕන මොකද ආනන්ද හාමුදුරු බොහොම ප්‍රඥාවන්තයි ඥානවන්තයි කියලා කල්පනා කරලා ආනන්ද හාමුදුරු ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ මේ විදිහට අහනවා තථාගතයන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කළා අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ මේක කොහොමද තෝරගන්නේ කියලා අහනවා ඒ වෙලාවේ ආනන්ද හාමුදුරු මේක තෝරලා දෙනවා ඇස නිසා ලෝකයේහි ලෝකේ යන දැනීම පවතිනවා. ලෝකේ යන හැඟීම පවතිනවා. කන නිසා ලෝකයේහි ලෝකේ යන දැනීම පවතිනවා. ලෝකේ යන හැඟීම පවතිනවා. නාසය නිසා ලෝකෙහි ලෝකේ යන දැනීම පවතිනවා ලෝකයන් හැඟීම පවතිනවා දිව නිසා ලෝකෙහි ලෝකේ යන දැනීම පවතිනවා ලෝකය යන හැඟීම පවතිනවා. කය නිසා ලෝකයේහි ලෝකේ යන දැනීම හැඟීම පවතිනවා. සිත නිසා ලෝකයේහි ලෝකේ යන දැනීම හැඟීම පවතිනවා. මෙන්න මේක ශාසනයෙහි ලෝකයයි කියලා ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උද්දේශයෙන් කියපු පාඩය ආනන්ද හාමුදුරු මේ විදිහට තෝරලා දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේක නැවත ගිහිල්ලා හරිද කියලා ਵਿਚාරන්න මේ අරුත නැවත අහන්න අහන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා ආනන්ද හාමුදුරු කියනවා බුදුරජාණන් වහන්සේ යම්සේද කියන්නේ ඒ විදිහට දරා ගන්න කියලා ආනන්ද හාමුදුරුවෝ කියනවා. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ කියපු විදිහට භාග්‍යවතුන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේලා වැඩම කරවලා මේ භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දුන්න විදිහ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා සිටිනවා කියා සිටිනවා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද හාමුදුරුව කියපු විදිහටම මේ කාරණාව දරාගන්න ආනන්ද හාමුදුරුව බොහොම ප්‍රඥාවන්තයි පණ්ඩිතයි කියලා මහා පණ්ඩිතයි මහා පැනැත්තෙක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් මෙතනදී මේ පෙන්නලා දෙන්නෙම මොකද්ද කියන කාරණාව තෝරගන්න ඕන. ලෝකය කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ විදිහට ආනන්ද හාමුදුරුවෝ පෙන්නලා එහෙම නැත්නම් ලෝකේ ලෝකේ කියන යම් දැනීමක් හැඟීමක් පවතිනවා නම් පවතින්නේ ඇහැ නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා සිත නිසා කියලා පෙන්වලා දෙනවා. හැබැයි අපි කල්පනා කරලා බලන්නට ඕන බුද්ධ ශාසනයේදී මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ කුමක්ද කියන එක ඒ කාරණාව පිළිබඳව අවබෝධයක් නොවේ නම් හැඟීමක් නොවේ නම් දැනීමක් නොවේ නම් අපිට ලෝකයේ කෙරවල දකින්නට පුළුවන් කමක් නැහැ ලෝකය යන හැඟීම නැති කරගෙන ලෝකයේ කෙරවල කරන්නට පුළුවන් කමක් නැහැ එහෙනම් අපි බලමු ඇහැ කියන්නේ කුමන ආකාරයේ දෙයක්ද කන කියන්නේ නාසය කියන්නේ දිව කියන්නේ කය කියන්නේ සිත කියන්නේ කුමන ආකාරයක දෙයක්ද කියන එක තෝරගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් අපිට ඇහි කෙරවලක් දකින්නට පුළුවන් කමක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරයේ හිත කියන කාරණාවන් නිසා ලෝකයන් හැඟීම පහළ කරනවා නම් ඒ ලෝකයේ යන හැඟීමේ යථාර්ථය තෝරගෙන ඒ ලෝකය කෙරවල කරන්නට ලෝකයේ කෙරවල දකින්නට නුවණක් පහළ කරගන්නට අවස්ථාව සැලසෙන්නේ නැහැ අවස්ථාව ලැබෙන්නේ නැහැ විශේෂයෙන්ම අපි තෝරගන්නට ඕන ඇහැ කියන කාරණාව විස්තර කරගන්නකොට අපි බොහෝ වෙලාවට වරද්වගෙන තියෙනවා බාහිර රූපයක් වන වර්ණ රූපය ඇසුරු කරගෙන ඇහැ පවතිනවා කන පවතිනවා නාසය පවතිනවා දිව පවතිනවා කය පවතිනවා හිත පවතිනවා කියන හැඟීමකින් ලෝකේ කටයුතු කරනවා. එහෙම නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික වර්ණ රූපයේ තියෙන එකක් කිය. වර්ණ රූපයේ තුලයි තියෙන්නේ වර්ණ රූපයේ තුලයි පවතින්නේ කියලා. ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික සනිදස්සනයි කියන මට්ටමකින් පරිහරණය කරනවා. එහෙම නැත්නම් ඒක පේනවා කියන මට්ටමක ඉඳලා ලෝකේ දකින්නවා. ඉතින් ලෝකය පරිහරණය කරනකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික දකින්න පුළුවන් පේනවා සනිදස්සනයි කියන මට්ටමින් කටයුතු කරන තාක්කල් ලෝකයේ හිර වෙනවා මිසක් අනිදස්සන විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ඇහැ කන නාසය දිව ශරීරය පිළිබඳ යථාර්ථය අවබෝධ කරලා ඇහැ කියන්නේ කුමක්ද කියලා දැකගත්තේ නැත්නම් ඇහැ නිසා ලෝකෙහි ලෝකයන් හැඟීම ඇති වෙනකොට ඒ ඇහැ නිසා ඇති වුණු ලෝක හැඟීමෙන් මිදෙන්නට එහෙම නැත්නම් ලෝකේ කෙරවල කරන්නට ලෝකේ කෙරවලක් දකින්නට නුවණ පහල කරගන්නට ඥානෙ පහල කරගන්නට බැරිව යනවා ඒ නිසා මනාකොට ඇහැකන නාසය දිව ශරීරය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු විදිහටම තෝරගෙන තියෙන එක අවබෝධ කරගෙන තියෙන එක වටිනවා. අපි මෙන්න මේ විදිහට බලමු. අපි අද දවසේදී මේ ශරීරය පෙන්වලා ඉවර වෙලා කෙස්, ලොම්, නිය, දත්, සම මේ ආදී කොටගත් දෙතිස් කුණුප ටික පෙන්නලා ඉවර වෙලා යම් කෙනෙක් කිව්වොතින් මේ දෙතිස් කුණුප වලින් සකස් වෙච්ච මේ රූප කය ඇතුලේ ඇහැ තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා කය තියෙනවා කියලා මේක බොහොම වැරදි සහගත අවබෝධයක් මොකද අපි දකින්නට ඕන වර්ණ රූපය කියන මට්ටමින් තමයි අපිට නිතරම යමක් දර්ශනීය කරගන්න ඕන දර්ශනීය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. වර්ණ රූපයයි සනිදස්සන මට්ටමින් මුණ ගැහෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ කියන ටික සනිදස්සන නොවෙනවා අනිදස්සන වෙනවා. එහෙමනම් අපි නිතරම දකින්න ඕන සනිදස්සන මට්ටමින් ඇහැ කන නාසය දිව ශරීරය කියන එක අපිට මුණ ගැහෙන්න පුළුවන් කමක් නැහැ. සනිදස්සන මට්ටමින් නිතරම මුණ ගැහෙන්නේ ධාතු නානාත්වය නිසා ඇතිවිච්ච යම් වර්ණ නානාත්වයක් තියෙනම් මෙන්න මේ ටිකයි සනිදස්සන මට්ටමින් මුණ ගැහෙන්නේ. අපි මේ ධාතු නානාත්වයෙන් හටගත්තා වූ වර්ණ නානාත්වය සනිදස්සන මට්ටමින් ඇහැ උපදින මොහොතේදී මුණ ගැහුණට පස්සේ අපි හිතනවා ඒ වර්ණ නානාත්වයේ ආරම්භය අපි පනවගත් පනව ගැනීමක් තියෙනවා ලෝක සම්මතේ ඇහැය කනය නාසය දිවය කයය කියලා ටිකක් හැබැයි මෙන්න මේ වැරදි හැඟීම පහල කරගත්තේ ඇහැ ඉපදුන තැන ඇහි යථාර්ථය දැකේ නැති නිසා ඇහෙන් පෙනුණු වර්ණ සටහන නිසා ලෝකෙහි ලෝක යන හැඟීමක් ඇති වුණා මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරය බාහිරෙන් සනිදස්සන කියන මට්ටමක් පනවගෙන ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් සත්වයේ පුජ්‍යලයේ දර්ශනය වෙනවා කියන මට්ටමකින් ලෝකේ පරිහරණය කරන්නට පටන් ගත්තා මෙන්න මේ ඇහි ඉපදුනාට පස්සේ එහි යථාර්ථය නොදැක්කකම නිසා ලෝක යන හැඟීම පහළ වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි යම් සබ්දයක් ඉපදිලා කන ඉපදිලා සෝත විඥාන ඉපදිලා ඒ තුලින් ස්පර්ශය නිසා යම් වේදනාවක් දනවනකොට දැනීම පහළ කරනකොට අපි රැවටුණු තැනක් තියෙනවා ඒ ඇහිම තුල අපිට ලෝකෙහි ලෝකේ යන හැඟීම පවතින්න පටන් ගත්තා. ඒ දැනගත් වේදනා මට්ටම බාහිරේ තිබිලයි ආවේ. ඒක දැන් පතිත වෙලා තියෙන්නේ මේ වර්ණ රූපය තයි කියන දෘෂ්ටියකටපත් උනා. එහෙම නැත්නම් කන කියන ස්වභාවයේ වර්ණ රූපයට පනවගෙන ඒක සනිදස්සනයි කියන මට්ටමකට අරගෙන ඒ දැනවිච්ච වේදනාව මේ මස්ලේ කය ඇසුරු කරගත්ත සනිදස්සන කණක් තියෙන ඒ කණේ පතිත උනේ කියන මට්ටමකින් එහෙම නැත්නම් ඒ මස්ලේ කය ඇසුරු කරගත්ත යම් සත්ව පුජ්‍යලයක් ඉන්නවා එයා මතටයි එයාගේ කන මතටයි මේක පතිත උනේ මේ වේදනාව බාහිරේ තිබිලා ආවේ කියන හැඟීමෙන් ලෝකේහි ලෝකයේ කියන හැඟීම මෙන්න මේ කන ඉපදිච්ච තැනදී වැරදි දෘෂ්ටිය නිසා ඇති වෙලා තියෙනවා. ලෝකේ කෙරවලක් නෙවෙයි ලෝකේ පැටලෙන ස්වභාවයට මෙන්න මේ කාරණාව නිසාපත් වෙනවා. තව විදිහකින් කිව්වොතින් සියලු වේදනාවන් බාහිරේ තිබිලා එන්නේ ඒ ඇවිල්ලා අභ්‍යන්තරේ පතිත වෙනවා කියන මට්ටමකට පත් වෙලයි ලෝකේ පරිහරණය කරන්නේ ලෝකේ ලෝකේ යන හැඟීමෙන් කටයුතු කරන්නේ මේකට අපි උපමාවක් ගත්තොතින් අපි හිතලා බලමු උපමාව විදිහට හේව නැල්ලක් අරගත්තු තින් හේව නැල්ල කියන කාරණාව සකස් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් තව විදිහකින් අපි ගත්තොත් තියෙන මිරිඟුව කියන කාරණාව මිරිඟුවත් යම් හේතු ධර්මතා ටිකකින් විද්‍යාමාන වුණාට යම් කෙනෙක් දැනගත්තොත් මේ මිරිඟුවේ වතුර නැහැ කියලා ඒක එක්තරා නුවණක් ඒ වගේම අපි තෝරගන්නට ඕන බාහිර වේදනාව නැහැ කියලා දැනගත්තා වගේ තමයි මිරිඟුවේ වතුර නැහැ කියලා දැනගත්තා කියන කාරණාව. හැබැයි මිරිඟුවක් ඇත කියන දෘෂ්ටියටපත් වෙලා හිටියොතින් ඒකත් මුලාව. මොකද කාටවත් මිරිඟුව අහවල් තැනේ තියෙන්නේ කියලා ගිහිල්ලා පෙන්වන්නවත් වෙන් කරගන්නවත් පුළුවන් කමක් යෙදෙන්නේ නැහැ. හැබැයි එවැනි කාරණාවක් හේතුන් නිසා විද්‍යාමාන වෙන ස්වභාවයක් තියෙන නිසා මිරිඟුවක් නැතයි කියලා කියන්නට වචනේ පාවිච්චි කරන්නට බෑ. හැබැයි යථාර්ථය අපි ළඟට ගිහිල්ලා බැලුවොත් හේතු ප්‍රත්‍යයෙන් විද්‍යාමාන විච්ච යමක් මිසක් මිරිඟුව කියලා කිව්වේ. මිරිඟුව අහවල් තැනේ තියෙන්නේ අතනේ තියෙන්නේ මෙතනේ තියෙන්නේ කියලා ගිහිල්ලා මිරිඟුව කාටවත් වෙන් කරලා හඳුන ගන්නට පුළුවන් කමක් නම් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි හෙවණැල්ලේ උපමාවට ගිහිල්ලා මේ කාරණාව චුට්ටක් විමර්ශනය කරගන්න බලමු. අපි හිතමුකෝ ගහක හෙවණැල්ලක් ආලෝකයෙන් නිසා පොළවට පතිත වෙලා තියෙනවා කියන මට්ටම අපි ලෝකේ කතා කරනවා. හැබැයි අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ මේ හෙවණැල්ල ගහ ඇතුලේ තිබිලා අය ආවේ කියලා. කවුරු හරි කිව්වොත් මේ හෙවණැල්ල ගහ ඇතුලේ තිබිලා ආවේ කියලා ආලෝකයේ කියන හේතුව නැති වෙලා ගියොත් හෙවණැල්ල කියන කාරණාවක් අපිට විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ වගේම මේ හෙවණැල්ල දැන් තියෙන්නේ පොළව ඇතුලේයි පොළවේයි කියලා යමෙක් කිව්වොත් මේකත් වැරදි මොකද පොළවෙන් හේවණල්ල කවදාකවත් වෙන් කරලා ගන්නට පුළුවන් කමක් යෙදෙන්නෙත් නැහැ. පොළව හාරලා හෝ පොළවට තුලට අත දාලා හෝ කොයිම් ආකාරයකින්වත් පොළවෙන් හේවණල්ල වෙන් කරන්න බෑ. අපිට පොළව තුල හෙවණැල්ල තියනවා කියලා ගන්නට පුළුවන් කමකුත් නැහැ පොළවට අයිතිකාරත්වයක් පනවන්න පුළුවන් කමකුත් නැහැ ආලෝකයටත් අයිති නැතිව ගහටත් අයිති නැතිව පොළවටත් අයිති නැතිව මේ හේතු තුන යම් තැනක එකතු වුණාම විද්‍යාමාන වුණාම හෙවණැල්ලක් කියන ස්වභාවයක් විද්‍යාමාන වෙනවා. හැබැයි මේ හෙවණැල්ල කියනා වූ ස්වභාවය අපිට පණවන්නට බෑ අහවල් තැන තිබිලා ආවේ දැන් අහවල් තැනයි තියෙන්නේ කියලා. ඒක හේතු ප්‍රත්‍යයෙන් ඉපදිච්ච ධර්මතාවයක්. අපි හිතමුකෝ පොළොවේ තියෙනවා කියන හැඟීම යම් කෙනෙකුට තියෙනවා නම් අපි හිතමු අපි ගිහිල්ලා එතන දිගා වෙනවා ඒ ගහයට. අපි ගිහිල්ලා එතන දිගා වුණාට පස්සේ මේ කයටත් ඒ හෙවණැල්ල වැටිලා තියෙනවා වගේ පේනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ හෙවණැල්ල එහෙමනම් කයේ තියනවාද කියලා. මේ හෙවණැල්ල කයින් වෙන් කරලා අයින් කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තෝරගන්නට ඕන හෙවණැල්ල කියන ධර්මතාවය කොහෙවත් තියනවා කියලා පනවන්නට බෑ. ඒ වගේම අහවල් තැන ඉඳලා ආවේ කියලා පනවන්න බෑ. හැබැයි මේ හේතු එකතු වෙනකොට හෙවණැල්ලක් විද්‍යාමාන වෙනවා. එහෙනම් දැන් අපි හිතමු යමෙක්ගේ හේවණල්ල මහ පොළව ඇතුලේ තියෙන්නේ කියලා ගත්තොතින් මහ පොළවට අයිතිකාරත්වයක් දීලා ගත්තොතින් ඒක ලොකු මුලාවක් වෙනවා. ඒ හේවණල්ල ගහ ඇතුලේ තිබිලා ආවේ කියලා ගත්තොතින් ඒකත් මහ මුලාවක් වෙනවා. එහෙනම් අපි නුවණින් තෝරගන්න ඕන මේ හේවණල්ල අහවල් අහවල් තැන තිබිලාවවත් අහවල් අහවල් තැනට අයිතිවත් අහවල් අහවල් තැන දැන් තියෙනවවත් නෙවෙයි. මෙන්න මේ වගේම අපි දකින්න ඕන කාරණාවක් තියෙනවා. යම් කෙනෙක් කිව්වොතින් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන තැන හඳුන ගන්නකොට මේ වේදනාව අහවල් තැන ඉඳලයි ආවේ. මෙහෙම පණවන්නට පුළුවන් කමක් නැහැ. ස්පර්ශය නිසා වේදනාව හටගත්තා කියලා කියනවා මිසක් අපි කාටවත් පණවන්නට පුළුවන් කමක් නැහැ මේ වේදනාව අහවල් තැන ඉඳලයි ආවේ කියලා. එනම් මෙතන දකින්න මේ වේදනාව කියන කාරණාව හේවණැල්ල විදිහට වේදනාව කියන කාරණාව හේවණැල්ල විදිහට දැකගත්තට පස්සේ අපිට තේරෙනවා හෙවණැල්ල කියන එක ගහේ තිබිලා ආවේ නැත්තම් ගහ ඇතුලේ තිබිලා ආවේ නැත්තම් අන්න ඒ වගේ තමයි මේ දිට්ඨ කියන මට්ටම දැනීම පහල කරන මට්ටම සුත කියන මට්ටම ඇහිම පාල කරන මට්ටම මේ ටිකට වේදනාව වශයෙන් පණවන්න පුළුවන් ditta සුතමුතු විඤ්ඤාත කියන මට්ටම්. යම් තැනක වැරදි අවබෝධයක් නිසා වැරදි දෘෂ්ටියක් නිසා තෝරගෙන තියෙනවා මේ බාහිරේ තිබිලයි පෙනීමෙන්නේ බාහිරේ තිබුණු එකයි පෙනෙන්නේ. මෙවැනි මට්ටමකටපත් වෙලා තියෙනවා. දැන් අපි නිතරම හෙවණැල්ලේ උපමාවෙන් ගත්තා. අපි ඒක තෝරගන්න පහසු වෙන්න ප්‍රායෝගිකව කිව්වා. යම් මොකක් හෝ වස්තුවක් ඉදිරියට ගිහිල්ලා ලෝක සම්මතයේ තියෙන ඔබ සම්මතයේ ඇහැයි කියලා පනෝගෙන ඉන්නේ ඇහැ කෙරවල චුට්ටක් ඇඟිල්ලෙන් තද කරලා ඔබලා බැලුවොතින් ඉදිරියේ තියෙන වස්තුව එහෙම චලනය වෙනවා වගේ ස්වභාවයක් පේනවා හැබැයි ඇත්තට මේ චලනය වෙලා තියෙන්නේ පවතින ධර්මතාවයේ නෙමෙයි පේන දේ. එර අපිට හොඳටම පැහැදිලි පේනවා කියන මට්ටම හේවණල්ලක් විදිහටමයි නිතරම පතිත වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඇහෙනවා කියන මට්ටමත් රස දැනෙනවා ගඳ දැනෙනවා ස්පර්ශය දැනෙනවා කියන තැනත් එවැනි මේ සිද්ධාන්තයක් එක විදිහටමයි පවතින්නේ. මෙතනදී එහෙමනම් නුවණ වෙහෙස් යොමන්න ඕන ප්‍රඥාව අපි යොමු කරලා බලන්නට වටිනවා පෙනෙන ඇහෙන දැනෙන කියන ටික අපි වේදනා වශයෙන් පනවනවා පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික එතකොට ඒ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න වේදනා ටිකමයි අපි හෙවණැල්ලට උපමා කළේ. එතකොට යම් කෙනෙක් පැවසුවොත් පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික සතර මහා ධාතුව ඇතුලේ තිබිලායි එන්නේ කියලා. පෙනෙන ටික ඇහෙන ටික දැනෙන ටික දැනගන්න ටික මේ වේදනාව සතර මහා ධාතුව තුල ඉඳලා එන්නේ එහෙම නැත්නම් සතර මහා ධාතුව ඇසුරු කරගත්ත වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප තුල ඉඳලා එන්නේ කියන මට්ටමකටපත් වුණොතින් හේවණැල්ල ගහ ඇතුලේ තිබිලා ආවයි කියන මට්ටමකින් මුලා වෙන්න පටන් ගන්නවා. එහෙම අහවල් තැන ඉඳලා ආවේ කියලා පනව ගන්නෙම අහවල් තැන ඉඳලා එන වේදනාව විඳින සත්වයේ පුජ්‍යලයක ඉන්නවා කියලා ගත හැඟීම නිසා පුජ්‍යලත්වයේ නියෝජනය කරගෙන පුජ්‍යල දෘෂ්ටිය තුල දිට්ඨිගත වෙච්ච නිසායි බාහිරේ වර්ණ රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප තුල ඉඳලා මේ වේදනාව ආවා කියන මට්ටමක් දකින්නට උත්සාහවන්ත වෙන්නේ. එමනම් මේ කොතනකදීවත් වේදනාව කියන කාරණාව එහෙ තිබිලා මෙහෙට ආවා කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි වේදනාව දනවන්නට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටික උපකාරයි. හේවණැල්ල සකස් කරන්නට ගහ උපකාර වුණා වගේ. එහෙනම් දැන් තෝරගන්නට ඕන මට්ටමක් තියෙනවා. ගහේ ඉඳලා ආපු හෙවණැල්ල අහවල් තැන තියනවා කියලා පනව ගන්නට ගියොත් තමයි අතනයි තියෙන්නේ මෙතනයි තියෙන්නේ දැන් කියලා හෙවණැල්ල පොළවටයි වැටිලා තියෙන්නේ කියලා පනවගත්ත මුලාව නිසායි ගහේ තිබිලා අපේක පොළවට වැටුණා කියලා ගත්තේ. ඒ වගේම තමයි මේ වේදනාව දැන් භෞතික වූ මේ රූප කය ඇතුලේ ඉන්න කෙනෙක්ටයි පතිත වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්තම් මේ සතර මහා ධාතුවටයි පතිත වෙලා තියෙන්නේ කියලා ගත්තොතින් අන්න එතන මහා මුලාවකටපත් වෙනවා. හරියට හෙවණැල්ල පොළවේ පතිත වෙලා තියෙනවා කියලා ගත්තා වගේ. මේ රූපකය ඇතුළටයි දැන් පෙනීම පතිත වෙලා තියෙන්නේ ඇහිීම පතිත වෙලා තියෙන්නේ දැනීම දැනගන්න බව පතිත වෙලා තියෙන්නේ කියලා ගන්න මුලාව නිසා පුජ්‍යලත්වයක් නියෝජනය කරනවා හරියට හෙවණැල්ල මම් කරගෙන මගේ කරගෙන ඒ හෙවණැල්ල පොළව තුලයි දැන් තියෙන්නේ කියලා ගත්තා වගේ ඇත්තටම හෙවණැල්ලට කොයිම මොහොතකවත් හෙවණැල්ල සකස් වෙච්ච මොහොතේ කතා කරනව ඇරුණුකොට හෙවණැල්ලට ගහ ගැන හෝ පොළව ගැන හෝ ආලෝකය ගැන කතා කරන්නට අවස්ථාවක් යෙදෙන්නෙම හෙවණැල්ල ඇති කල්හිමයි හෙවණැල්ල හේතු ප්‍රත්‍යයෙන් ඉපදිච්ච තැන හෙවණැල්ල ගහ ගැන පොළොව ගැන ආලෝකය ගැන කතා කළාට එතනින් පරිබාහිරව හෙවණැල්ලට ඒ ගහ ගැන හෝ පොළොව ගැන හෝ ආලෝකය ගැන කතා කරන්නට තැනක් යෙදෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිටත් පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික නිසා ඇහැ ගැන කන ගැන නාසය ගැන දිව ගැන කය ගැන මනස ගැන රූප සද්ද ගන්ධ රස පහස ගැන චක්කුසෝත ගාන දිව්‍යා කාය මනෝ විඥානයන් ගැන කතා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් ඇහෙන දැනෙන දැනගන්න මට්ටමේදී මිසක් ඇහැ ගැන කතා කළේ කන නාසය දිව ශරීර ගැන කතා කළේ එතනින් තොරව ඒක කතා කරන්නට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. උපමාවක් විදිහට අපි හිතමු මේ ඉස්සරහා තියෙන ගල දිහා අපි බලන් ඉන්නකොට අපිට හිතෙනවා මෙන්න මේ වර්ණ සටහන පතිත වෙලා ඒ වේදනාව දැන හඳුනගන්න මට්ටමට එනකොට ඇතුළේ ඉන්න කාට හරි එළියේ තියෙන ගල පේනවා කියන මට්ටමකින් තමයි හැඟීම පහළ කරන්නේ. ඇත්තටම පෙනෙන පෙනීම හෙවණැල්ල වගේ යම් පෙනීමක් හටගත්ත වේදනාව විදිහට දැනෙව්වා. අපේ මනෝවිඤ්ඤාණයනුයි මෙන්න ගලක් තියනවා කියන හැඟීම මේ මොහොතේ පහළ කරලා දුන්නේ ඒකත් මේ මොහොතේ. දැන් S2 පියාගත්තට පස්සේ අපේ මනසින් කියනවා ඉස්සරහා ගල තියනවා කියලා. මනසින් කියනවා තවම ඊයේ තිබුණු අදත් තියෙන හෙටත් පවතින ගලක් තියෙනවා කියලා හැඟීමක් පහළ කරනවා. හැබැයි මේක සංඥා විපල්යාසයන් නිසා පහළ කරනවා මිසක් නිච්චයි සුඛයි සුබයි නිච්චයි සුඛයි සැපයි ආත්තයි කියපු මෙන්න මේ සංඥා විපල්යාස හතර නිසා ඊයේත් පැවතුණු අදත් පවතින මතුවටත් පවතින ගලක් තියනවා කියලා මනසෙන් ආශ්‍රව ධර්මතා වලින් යෙදිලා සිහිපත් කරන බවක් තියෙනවා. හැබැයි අර භෞතික ඇහැ පියාගත්ත මොහොතේ අපි ඇහැ කියලා පනවගත්ත ටික. අනිදස්සනෝ ඇහැ නිරෝධයි රූපයත් නිරෝධයි චක්කු විඤ්ඤාණත් නිරෝධයි ඒ ස්පර්ශයත් නිරෝධයි ඒ වේදනාවත් නිරෝධයි ආයි ඇහැ ඇරලා බලනකොට අපිට හිතෙන්නේ කලින් තිබුණු ඇහෙම්ම කලින් තිබුණු රූපේම ගැටිලා තමයි මේ ඒකමයි පේන්නේ කියලා එහෙනම් ඒකමයි පේන්නේ කියලා සිහිපත් කරන්නේ ඒ මොහොතේදී ඉපදිච්ච ඇහැවත් රූපේවත් චක්කු විඥානේවත් නෙවෙයි ඒක මනසේ යෙදිච්ච ආශ්‍රව ධර්මතා තුලින් සිහි ගන්නනවා මිසක් ඔබේ තියෙන දැනුම් මට්ටමින් මේ මොහොතේදී සිහි ගන්නනවා ඊයේ තිබුණු ගල කියලා ගත්ත සංකල්පිත ටික දැමුත් තියෙන මතුවටත් පවතින කියන මුලා දෘෂ්ටිය නිසා පුජ්‍යලයක් නියෝජනය කරමින් ඒ පුජ්‍යලයා තමයි මේක සිහි ගන්නන්නේ. පුජ්‍යල කියන්නේම ආශ්‍රව ධර්මතා ටික. එහෙම නැත්තම් ඒ පෙනීම මේ මොහොතේ සකස් සිච්ච ධර්මයක් මිසක් ඇහැ ගැන රූපය ගැන ඒ මොහොතේදී වේදනාව නිසා කතා කරනවා මිසක් ඒ දැනගත්ත දැනීම නිසා කතා කරනවා මිසක් එතනින් තොරව අපි ඊයේත් පැවතිච්ච අදත් පවතින හෙටත් පවතිනවා කියන තැනට වැටිලා නම් ලෝකේ පරිහරණය කරන්නේ එයාට ඇහැ නිසා ලෝකෙහි ලෝකේ යන හැඟීම පවතිනවා. ලෝකේ ලෝකේ යන හැඟීමට අහු වෙලා මුලාවටපත් වෙලා ලෝකේ කෙරවලක් දකින්නට පුළුවන් කමක් නැහැ. එතකොට ලෝකේ කියන එක ඒ මොහොතේදී ඉපදිලා නිරෝධ වෙන ධර්මතාවයක් බව තේරෙන්නේ නැහැ. අවබෝධ කරගන්නට බෑ. ඊයේත් පැවතිච්ච අදත් පවතින මතුවටත් පවතින ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයක් ඉන්නවා කියන හැඟීම දනව දනවා. ඒ ලෝකයේ තුලම හිර වෙලා කටයුතු කරන ස්වභාවයක් පවතිනවා. එහෙනම් අපි දකින්නට ඕන අපිට මේ වේදනාව දනවන මොහොත වෙනකොටත් ඒ ඇහත් රූපත් චක්කු විඤ්ඤාණත් කියන ධර්මතා ටික වැය වෙලා ඉවරයි. ඒ වැය වෙලා ඉවර වෙච්ච තැනදී අපිට හඳුනගන්නට ලැබෙන්නේ වේදනා කියන මට්ටම විතරමයි. මේ වේදනා කියන මට්ටම හඳුනගන්නකොට මනෝ විඤ්ඤාණයෙන් ගෙනල්ලා පහල කළා දෙනවා ඔය ඊයේ තිබුණු ගලමයි හඳුනගන්නේ හෙටත් ඕක තියෙනවා කියන හැඟීමක්. මේක තමයි අපි ලෝකේ ලෝකේ යන හැඟීම කියලා කිව්වේ. හැබැයි ඇහැද රූපද චක්කු විඥානද කියන காரணා ටික ඉපද නිරෝධ වෙන ධර්ම වශයෙන් දැනගත්තනම් තෝරගත්තනම් ඇත කියන අන්තයක් අපි පරිහරණය කරන්නේ නැහැ. බාහිරේ සතර මහා ධාතුවකින් හැදිච්ච ලෝකයක් හරි පවතිනව නේද කියන හැඟීමක් ධනවගෙනයි අපි ලෝකය ගැන කටයුතු කරන්නේ. ඒක ධනවගත්ත දැන ගැනීම අපේ තියෙන සංඥා විපල්යාස ටිකක් මිසක පුජ්‍යලයක් නියෝජනය කරගත්ත තැනක එසේ හැඟීමක් පහළ කරනවා මිසක යථාර්ථයේ හැම දෙයක් නැති නිසායි අපරිආපන්න භූමියේදී එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් මේ නිවන් අවබෝධ කරපු ශ්‍රාවකයෙක් රූපස්කන්ධය ගැන කටයුතු නොකරන බවත් රූපස්කන්ධයක් ගැන පණවන්නෙත් නැත්තේ. මොකද වේදනාවෙන් තොරව අපිට යමක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වේදනාව කියන මට්ටමින් එහෙම නැත්නම් හෙවණැල්ල කියන මට්ටම තමයි නිතරම ගෝචර අවස්ථාව. මේ හෙවණැල්ල කියන අවස්ථාව ඇත්තටම පුහු මායාවක්. මෙන්න මේ හෙවණැල්ල කියන දේ ඇත්තක් විදිහට ගත්තොතින් තමයි හෙවණැල්ලට පුජ්‍යලත්වයක් බන්ධනය කරලා. හෙවණැල්ල තියෙන්නේ මහ පොළවේ කියන හැඟීම පහල කරලා ඒ හෙවණැල්ල ගහේ තිබිලයි ආවේ කියන මුලා දෘෂ්ටියකට ඇදගෙන වැටෙන්නේ. ඒ නිසාමයි පෙනෙන්නේ මට කියන හැඟීම පහල කරගෙන ඒ පෙනෙන කෙනා මේ රූපකහි ඉන්නවා කියලා බන්ධනය කරලා පෙනෙන්නේ බාහිර තිබුණු දේයයි කියන හැඟීමකටපත් වෙන්නේ. පෙනීම කියන මට්ටම හෙවණැල්ල නම් ඒ පෙනීම කියන මට්ටම හෙවණැල්ල නම් පෙනෙන්නේ බාහිර තියෙන එකක් කියන මට්ටමට පත් වෙන එකම මුලාවක්. ඒක හරියට හෙවණැල්ල ගහ ඇතුලේ තිබිලා ආවා කියලා ගන්නවා වගේ දුස්තියක්. මෙන්න මේ කියන කාරණාවේ මහ ගැඹුරු අර්ථයක් තියෙනවා. මෙහි අර්ථය අපි තෝරගත්තේ නැති වුණොත් වටහාගත්තේ නැති වුණොත් ඇහැ නිසා ලෝකෙහි ලෝකේ යන හැඟීමෙන් අපිට මිදෙන්නට බෑ. කන නිසා ලෝකෙහි ලෝකේ යන හැඟීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නෑ. නාසය නිසා ලෝකේ ලෝකේ යන හැඟීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නෑ. දිව නිසා ලෝකේ ලෝකේ යන හැඟීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නෑ. කය නිසා ලෝකේ ලෝකේ යන හැඟීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නෑ. මනස නිසා එම නැත්තම් සිත නිසා ලෝකේ ලෝකයන් හැඟීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ තාක්කල් පවතින හැට පවතින රූපයක් වැඩිලා පේන දැනෙන දැන ගන්න කෙනෙක් හඳුන ගන්න කෙනෙක් ඉන්නවා කියන මට්ටමින් ලෝකේ පරිහරණය කරනවා. නිතරම ඇත කියන අන්තයට වැටිලා ඇති දෙයක් තමයි මේ ගැටෙන්නේ ඇති දේ ගැටිලා තමයි පෙනීම ඇහිීම දැනීම හටගන්නේ කියන මට්ටමකට එනවා. එහෙනම් නිතරම තෝරගන්නට ඕන ඇති දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් ගැන. පෙර නොතිබීම හේතු නිසා හටගෙන හේතු නිරෝධ වීමෙන් නිරෝධ වෙලා යන ධර්මතාවයක් කියන තැනින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිසක් අපි ලෝකේ ලෝකේ කියන හැඟීම මත පදනම් වෙලා ඊයේත් පැවතුණු අදත් පවතින මතුවටත් පවතින මෙවැනි ලෝකයක් තියෙනවා නේද කියන තැනින් පරිහරණය කරන්නේ සැබෑම ආර්ය ශුන්්‍යත භාවයේ කියන එක නොදැක්ක නිසා පවතින ඇහැට පවතින රූපේ පතිත වෙලා හටගන්නවා කියන මට්ටමක්මයි නිතරම අපේ හැඟීම තුල පවතින්නේ ඒ හැඟීමෙනුයි ලෝකේ කටයුතු කරන්නේ. එහෙමනම් දැන් අපි නුවණ යොදවලා ප්‍රඥාව යොදවලා දකින්නට ඕන කාරණාව තමයි පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටිකට ඔබ පනවගන්නේ නිතරම ආශ්‍රව සහිතව ලෝකේ පරිහරණය කරනකොට මේ පෙනෙන්නේ බාහිර තිබුණු එකක් නේද? මේ ඇහෙන්නේ බාහිරෙන් ආපු එකක් නේද? මේ දැනෙන්නේ බාහිරෙන් ආපු එකක් නේද? මේ දැනගන්නේ බාහිරෙන් ආපු එකක් නේද කියන තැනටපත් වෙනකොටම පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීම පහළ වෙලා ඉවරයි. හෙවණැල්ල පුජ්‍යලත්වයෙන් පනවගෙන පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න කෙනා රූපකයේ ඉන්නවා කියන මට්ටමකට වැටිලත් ඉවරයි. නිතරම එහෙමනම් දකින්නට ඕන කාරණාවක් තියෙනවා පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික හෙවණැල්ල හා සමාන නම් ඒ හෙවණැල්ලමයි නිතරම අපි දකින්නේ කියලා ගන්න. ඒ හෙවණැල්ලමයි වේදනාව කියලා ගන්න. එහෙම නැති වුනොත් ගහ පෙනුනාය ඒ ගහය වැටිලා තියෙන්නේ පොළවට කියලා ගත්තොතින් මෙන්න මේක මුලාවක්. ඒ වගේ තමයි අපි නිතරම ගන්නේ බාහිරේ තියෙන එක තමයි ඇතුළේ ඉන්න කෙනාට පේන්නේ කියලා. බාහිරේ තියෙන එක තමයි ඇතුළේ ඉන්න කෙනාට ඇහෙන්නේ කියලා. බාහිරේ තියෙන එක තමයි ඇතුළේ ඉන්න කෙනාට දැනෙන්නේ කියලා. එහෙනම් මේ ගන්න හැම තැනදීම අපි තෝරගන්න ඕන පුජ්‍යලයේ නියෝජනය කරගෙන පුජ්‍යලත්වයක් පනවගෙනයි මේ ගන්නේ. නිතරම පෙන්නනවා මේ ඇහැ මම වශයෙන්ද කන මම වශයෙන්ද නාසය දිව ශරීරය කියන ටික මම වශයෙන්ද ගත්ත හැඟීම තියෙන තාක්කල් අපිට ලෝකයේ මිදීමක් දකින්නට පුළුවන්කමක් නෑ ලෝකෙහි ලෝකය යන හැඟීම සකස් වෙනවා පංච උපාදානස්කන්ධේ බන්ධනේ වෙනවා මොකද බාහිර ගැටේවත් අභ්‍යන්තර ගැටේවත් කියන ගැට දෙකම ලිහින්න බෑ බාහිරේ තිබුණු දේ අභ්‍යන්තරේ ඉන්න කෙනෙක් දැන හඳුන ගන්නවා කියන මට්ටමින් අභ්‍යන්තරයයි බාහිරයි ගැට ගහ ගන්නවා රූපේ වේදනාව ගැට ගහගෙන වේදනාව රූපේ ඇත කියන අන්තේ පරිහරණය කරමින් ඒ වේදනාව දැන දැක හඳුන ගන්නා වූ පුජ්‍යලයාව තර කර ගනිමින් සසර ගමනක් සකස් කරනවා එහෙනම් නිතරම මෙන්න මේ කියන දෘෂ්ටිය ඇතුවමයි ලෝකේ ලෝකයන් හැඟීම ඇතුව වාසය කරන්නේ අපේ පුජ්‍යලයා කොයිම මොහතකටවත් ආශ්‍රව ධර්මතා ටිකෙන් ගොඩනැගිච්ච පුජ්‍යල දෘෂ්ටිය කොයිම මොහතකටවත් කැමති වෙන්නේ නැහැ. බාහිරේ තිබුණු දේ නෙවෙයි මේ දැනගන්නේය කියලා දකින්නට කැමති වෙන්නේ නැහැ. මොකද ඒ පුජ්‍යලත්වයේ මාර ධර්මතාවයක් නිසා ඒ මාර ධර්මතාවයේ විසින් නිතරම මෙහෙවන්නට උත්සාහවන්ත වෙන්නේ බාහිරේ තිබුණු දේම දැනෙන දැනගන්න හඳුනගන්න බවට ඇතුලේ ඉන්න පුජ්‍යලයා නියෝජනය කරගන්නටයි පුජ්‍යලත්වේ නියෝජනය නොකරන තැනක අපිට තේරෙනවා පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික හෙවණැල්ල නම් කෙවනල්ලට පුජ්‍යලයා දාගත්ත ගමන් ඒ පුජ්‍යලයා දුෂ්ටිගත වෙනවා හෙවණැල්ල ගහේ තිබිලයි ආවේ දැන් පොළොව මතයි තියෙන්නේ කියලා. අන්න ඒ වගේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික පුජ්‍යලත්වයෙන් බාරගත්ත ගමන්ම ඒ පුජ්‍යලයා මේ රූපකය තුල ඉන්නවා එයාමයි බාහිරේ තිබුණු එක මේ දැනගත්තේ කියන තැනකටපත් වෙනවා හා සමානයි. මේ කාරණාව නැවත නැවත විමර්ශනය කරන්නට ඕන කාරණාවක් මේ කාරණාව නැවත නැවතත් නුවණින් තෝරගන්නට ඕන තැනක් මේක තෝරගත්තේ නැත්නම් මේක අවබෝධ කරගත්තේ නැත්නම් මේක නොදැක්කොතින් අපිට මේ රූපයෙන් මිදෙන්නට කවම කවදාකවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද එසේ නැති වුණොත් නිතරම කටයුතු කරන්නේ වේදනාව රූපේ පැත්තට දාලා ඒ රූපේ තියෙන වේදනාවට අපි තණ්හා වෙනවා ඒ නිසා ඒ රූපෙට අපි බැඳෙන ගැටෙන එක නවත්ත ගන්න ඕනි කියන තැනකින් පුජ්‍යලත්වයේ ඉඳලම පුජ්‍යලයේ නිවන් දක්වන්නට උත්සාහවන්ත වෙනවා. නිතරම මෙන්න මේ පුජ්‍යලත්වයේ නියෝජනය කරන හැඟීම් මාත්‍රේ නිසා දෘෂ්ටිය නිසා මෙන්න මේ ආශ්‍රව ධර්ම ටික කැමති නැහැ බාහිර තියෙන ටික පෙනෙනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන තනින් තොරව යමක් දකින්නට කැමති නෑ ගහ ඇතුලේ තිබිලා හෙවණැල්ල ආවා නෙවෙයි හැබැයි ගහ ප්‍රත්‍ය වුණා හෙවණැල්ල සකස් වෙන්න කියලායි දකින්නට ඕනේ අපිට මෙතන ගැටලුව තියෙන්නේ ලෝක සම්මත අර්ථයෙන් අපි වචනයෙන් දකින්නට ගියාට පස්සේ. අපි හිතමු මේ ලෝකේ වචන වලින් දැන හඳුනාගත්ත කෙනෙක් නැහැ කියලා. උපමාවක් වශයෙන් ඔබ ඔබවම ගන්න ජීවිතයට අත්දැකීමක් ලෙස ඔබ කවදාකවත් වචන පදවල අහලා දැනගෙන නැහැ කියලා. ඔබ වචන පදවැල් අහලා දැනගෙන නැතිනම් කවම කවදාකවත් කොයිම මොහොතකවත් ඇහැ හෝ රූප හෝ චක්කු විඤ්ඤාණ හෝ වේදනා කියලා දෙයක් ඔබට අහන්ට ලැබෙන්නේ නැහැ. කන හෝ සද්ද හෝ සෝත විඤ්ඤාණ හෝ ඒ වේදනා කියලා අහන්නට යමක් ඔබට ලැබෙන්නේ නැහැ. දිව හෝ රස හෝ දිව්‍ය හා විඥාන හෝ කියලා වචන ටිකක් අහන්නට ලැබෙන්නේ නැහැ. කය හෝ පහස හෝ කාය විඥාන කියලා අහන්නට දෙයක් ලැබෙන්නේ නැහැ. නාසය හෝ ගන්ධ හෝ ගාන විඥාන කියලා යමක් ඔබට අහන්න ලැබෙන්නේ නැහැ. ඔබට එතකොට පේනවා, ඇහෙනවා, දැනෙනවා කියලා එකක් අහලත් නැහැ. පේනවායේ ඇහෙනවාය ගන්ධය දැනගන්නවාය රසය දැනගන්නවාය ස්පර්ශය දැනගන්නවාය කියන තැනක වචන මාත්‍ර අහලා නැතිකොට ඔබට එතන තියෙන්නේ වේදනාවේ වේදනා ස්වභාවයමයි සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් උපේක්ෂා වශයෙන් පහල කරන ස්පර්ශය නිසා හටගත් වේදනා මාත්‍රයමයි මුණ ගැහෙන්නේ දැන් ඒ වේදනා මාත්‍රේ කියලා ගත්තට පස්සේ ඔබට දැන් පණවන්නට බෑ පේනවා ඇහෙනවා දැනෙනවා කියලා එකක්. ඇයි ඒ වචන දන්නේ නෑ දැන්. වචන පදවැල් අහලා නෑ. දැන් ඔබට ප්‍රශ්නේ එන්නේ මොකද ගඳ කියලා වචනේ අහලා තිබුණු නිසා ගන්ධය අතන තිබිලා ඇවිල්ලා මගේ නහයේ වැදිලා මම දැනගන්නවා කියන මට්ටමකටයිපත් උනේ. හැබැයි හෙවණැල්ල වගේ නම් දැනගත්ත මට්ටම වේදනා මට්ටම දැන් හෙවණැල්ල හේතුප්‍රත්‍යයෙන් ඉපදිච්ච ධර්මයක් මිසක හෙවණැල්ලට මමත්වයක් පනවගෙන හෙවණැල්ල ගහේ තිබිලා ආවේ කියලා මුලාවටපත් වෙනවා වගේ දැන් මොකද්ද කරන්නේ අතන තිබිලයි ආවේ මේ දැනගත් එක කියලා මුලාවක් දනවනවා පුජ්‍යලත්වේ නියෝජනය කරනවා. ඒ නිසා වචන අමතක කරගෙන අදහසට හිත තියලා අර්ථය දකින්නට උත්සාහවන්ත විය යුතුයි. නැතහොත් නිරන්තරයෙන්ම ඔබ ඔබේ ජීවිතයේ ලෝක සම්මත සංකල්පයන් සමග මේ දර්ශන මාත්‍රයේ පටලවා ගනිමින් තෝරගන්නට බැරි තැනක අවුලකටපත් වෙමින් ලෝකෙහි ලෝකේ යන හැඟීමෙන් යුක්තවම කටයුතු කරලා ලෝකේ කෙරවල කරගන්නේ ලෝකේ කෙරවලට පැමිණෙන දර්ශනය දකින්නට බැරුව අතරමං වෙලා යනවා ලෝකේ කෙරවල කරන ලෝකයේ අවසානයේ දකින දර්ශන පතය ඔබට හසු කරගන්නට නම් පුජ්‍යලත්වයෙන් තොරව නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්‍යති කියපු ආකාරයේ දර්ශනයක් පහළ කරගන්නටම ගහ ඇතුලේ ඉඳලා කොයිම මොහොතකවත් හෙවණැල්ල පොළවට පතිති උනේ නැහැ ගහ ඇතුලේ තිබිලා නම් හෙවණැල්ල ඇදිලා ආවේ ආලෝකේ නැති කොටත් ඇදිලා එන්නට ඕන. එහෙනම් හොඳට තෝරගන්න ගහත් පොළවත් ආලෝකයක් කියන காரணා තුන හේතු වෙලා හෙවණැල්ලක් විද්‍යාමාන වුණා සමහනව පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටිකත් ඒ විදිහට දකින්න. ස්පර්ශය නිසා වේදනාවක් ගොඩ නැගුණා. දැන් හෙවණැල්ල අපි හිතලා බැලුවොතින් අපිට මේ මුලාවපත් මුලාවටපත් වෙන්නේ ඇහි ඇවිල්ලා රූපේ ගැටෙනවා නේද ඒකල චක්කු විඥානයේ පහළ වෙලා ඉන් පස්සේ ඒ තුන්දෙනාගේ ස්පර්ශයක් තිබ්බ නිසා නේද මේ වේදනාව සකස් කළේ කියන තැනක් නිසා අපි හිතමුකෝ ගහත් පොළවත් ආලෝකයක් කියන ටික එකතු වෙලා ස්පර්ශ වෙලා තමයි හෙවණැල්ල පහළ වුනේ හැබැයි දැන් හිතලා බලන්නකෝ හෙවණැල්ල ගහේවත් පොළොවේවත් ආලෝකයේවත් ස්පර්ශ වෙලා තියෙනවද කියලා හෙවණැල්ල කියන කාරණාව ගහ ඇතුලේවත් ආලෝකයේ ඇතුලේවත් පොළවේ ඇතුලේවත් තියනවද කියලා බැලුවොතින් හොඳට නුවණින් විමර්ශනය කළා බලලා ගහ ඇතුලේවත් පොළවේ ඇතුලේවත් ආලෝකයේ ඇතුලේවත් හෙවණැල්ල නැති බව අපිට දර්ශනීය කරගන්නට පුළුවන් වෙනවා අන්න ඒ වගේ මේ ස්පර්ශය කියන කාරණාව ඇහත් රූපත් යක්කු විඤ්ඤාණත් ස්පර්ශ වෙලා වේදනාව දැනෙව්වා කියන තැනත් ඒ විදිහටම දකින්න. දැන් වේදනාව කියන කාරණාව ඇහැ ඇතුලේ ඉඳලවත් රූපේ ඇතුලේ ඉඳලවත් චක්කු විඤ්ඤාණේ ඇතුලේ ඉඳලවත් එළියට ආපු නැති ඒ කොතනකින්වත් වේදනාව අපිට එළියට ගන්නට බැරි බව දැක්කනම් තෝරගත්තනම් තේරෙයි. නාම රූප පරිච්ඡේද කරන්නේ කොහොමද කියන එක. රූපයෙන් නාමයේ ගලවගන්නේ කොහොමද කියන එක. අන්න එදාට තේරෙයි වේදනාව කියන්නේ රූපයට අයිති නැතිව පහළ වෙන ධර්මතාවයක් බවත් රූපේ වේදනාව ඇත කියලා පණවන්නට පුළුවන්කමක් නොමැති බවත් එසේ පණවන්නට සුදුසු නොවන බවත් දකින ඥානයක් පහළ වෙයි. නුවණක් පහළ වෙයි. අපි ඔන්න ඔය හෙවණැල්ල කියන මට්ටම අහවල් තැන ඇත කියන අන්තයටපත් වෙච්ච නිසා තමයි වේදනාව කියන එක දරාගත් කෙනෙක් අහවල් තැන ඇත කියලා අරගෙන අහවල් අහවල් තැන තිබිලයි වේදනාව එන්නේ කියන මුලාවක් සකස් කරගෙන නිරන්තරයෙන් කටයුතු කරන්නේ. මෙන්න මේ මුලාව තුල ඉඳලා මෙන්න මේ අඳුර තුල ඉඳලා ලෝකේ පරිහරණය කරනකන් ලෝකේ කටයුතු කරනකම් අපිට ගමනක් තියනවා මේ ලෝකයේයි ඊයේ තිබුණු අදත් තියෙන හෙටත් පවතින ලෝකේ ගමන් කරන සැරිසරන රූපේ තියෙන වේදනාව හොයන ඒ වේදනාව ඇසුරු කරන ආශ්‍රව ධර්මතාවලින් පුජ්‍යලේ නියෝජනය කර කර ලෝකේ ගමන් කරනවා බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි ගමනින් ලොව කෙලවර දත හැකියයි දැක්ක හැකියයි පැමිණිය හැකියයි මම නොකියමි හැබැයි ඔබ අනාදිමත් කාලයක් සිට පවතින ලෝකයක් තුල සැරිසරමින් වාසය කරනවා ඒ ලෝකයේ තියෙන වේදනාව ලෝකේ බන්ධලා එහෙම නැත්නම් වේදනාව රූපේ බන්ධගෙන අනාදිමත් කාලයක් සිට පවතින මතුවටත් පවතින ලෝකයක ඇවිද ඇවිද ඒ පවතින ලෝකය අනිත්‍යයි කැඩෙනවා කුඩු වෙනවා බිඳෙනවා කී කිය ඒ ලෝකේ සැරිසරමින් ගමන් කරමින් ලොව කෙරවල දකින්නට නොහැකි බව තථාගත අනුශාසනාව එතකොට එසේ බුදුරජාණන් වහන්සේ දකින්නට නොහැකි කියපු තැන ඉඳගෙන අපි කටයුතු කරනකන් ලෝකේ කෙරවලක් නම් අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. ලෝකේ කෙරවලක් නොදක දුකේ කෙලවල කිරීමකුත් නැතේයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාලා නම් පෙන්වා වදාලා නම් අපි ඇහැ කන නාසය දිව ශරීරය නිසා ලෝකේ ලෝකේ යන හැඟීමෙන් යුක්තව කටයුතු කර කර යථාර්ථය නොදක සැරිසරන තාක්කල් අපි මේ සංසාර මායාවේ එහෙම නැත්තම් ලෝකයෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නට ඊතර වෙන්නට ගැලවෙන්නට නම් අවස්ථාවක් යෙදෙන්නෙම නැහැ. ඒ තාක්කල් අපි රූපයේ සමග ගනුදෙනු කරන වේදනාව රූපයේ සිට ආවාය කියන මට්ටමින් ඒ සංඥාව මම හඳුනාගත්තාය කියන මට්ටමින් ඒ සකස් වීම මගේ යයි කියලා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාරයන් සකස් කරමින් රාග ద్వේස මොහ විඥාන ශක්තියින් මතු මතුවටත් ජනිත කරමින් පංච උපාදානස්කන්ධේ වෙලී ගැලී මුලාවටපත් වී සසර අතරමන් වෙනවා අද දවසේදී උත්සාහවන්ත උනේ වේදනාව රූපේ සිට එන්නක් නොවන බවත් වේදනාව රූපේට අයිති නොවන බවත් වේදනාව අටලොස් ධාතුවටම අයිති නොවන බවත් පැහැදිලි කරලා දෙන්නටත් හේතු ප්‍රත්‍යයෙන් වේදනාව සකස් වෙන බවත් පෙන්නලා දීලා පුජ්‍යලා දෘෂ්ටිය දුරු කරලා ලෝක නිරෝධ කරන යම් නුවණක් ඥානයක් පහල කළ දීම පිණිසයි අද ධර්ම සාකච්ඡාව කරන්නට අපි යෙදුනේ අද දවසේදී අපි තෝරගත්තේ ලෝකාන්ත ගමන සූත්‍ර දේශනාවේ ලෝකේ කෙරවල දකින්නට අවශ්‍ය කරන යම් නුවණක් පහළ කරගෙන ලෝකේ කෙරවල දැකදැන හඳුනගෙන ලෝකයෙන් මිදිලා දුක කෙරවල කරගෙන සසර ගමන නිමාවටපත් කරන පිළිවෙතක් දකින්නට මගක් දකින්නට නුවණක් පහළ කර ගැනීම පිණිසයි අද මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව අපි පවත්වන්නට යෙදුනේ. ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැන දැකගෙන ලෝකේ කෙරවල කොට දුක් කෙරවල කරන්නටම ප්‍රඥායස පහළ වෙන්නටම මේ ධර්ම කාරණා කිහිපය සියලු දෙනාටම හේතු උපකාරක වෙත්වා ප්‍රඥා පෞරබ්භවටම පත්වෙත්වා හැම දිනාටම මේ උතුම් වූ පුණ්‍ය කුසල වාසනාව එකසේ අනුමෝදන් වෙලා ප්‍රඥා ඇස පහල කර ගැනීම පිණිසම හේතුපනිස්රෙ වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි